වැඩි ඕනෑකමකින් එමෙන්න සුවිශාල කැපවීමකින් දහම නැමැති ඔසුව පානීය කොට එයින් තමසිත සුවපත් කරගන්නට එමෙන්න හැකි පමණින් නිරෝගී ආධ්‍යාත්මික සුවයක සැනසෙල්ල වූ අයටත් දෙන්නට වීරිය කරන සියලුම කල්යාණ මිත්‍රයන්ට ගෞරවාචාරයම වේවා මේ අරුණලු වැඩසටහනේ දෙවන ඇමතුම කල්‍යාණ මිත්‍රවරුනි අපි කාටත් අවශ්‍ය අසතුටින් තොරව අසහනෙන් තොරව ජීවත් වීමයි ඒ වෙනුවෙන් තමා හැම කෙනෙකුම හැම මොහොතක්ම කරන කියන හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ අපේ බලාපොරොත්තු ලැයිස්තුව බොහෝම දිග වුණාට নানা ප්‍රකාර බලාපොරොත්තු වලින් අපේ අපේක්ෂා ලැයිස්තුව සංකීර්ණ වුණාට අපි කාටත් අවශ්‍ය එකම එක දෙයයි ඔය හැම බලාපොරොත්තුවක් හරහාම අපි ඉල්ලන්නේ අසතුටින් තොර මොහොතක් සතුටින් පිරුණු ජීවිතයක් කවුද දුක ඉල්ලන්නේ කවුද අසහනේ ඉල්ලන්නේ කවුද වේදනාව හොයාගෙන යන්නේ වේදනාවෙන් පිරුණු දුකින් බර අසතුටින් වටවුණු ජීවිත ගත කළත් අපි කවුරුවත් අසතුට ඉල්ලන්නේ නෑ. වේදනාව හොයන්නේ නෑ. දුක පතන්නේ නෑ. සියල්ලම අපි කරන්නේ hina වෙන්න, සතුටින් ඉන්න ජීවිතය සොම්නසින් පුරව ගන්න. එයයි උපන් හැම දෙනාගේම ඒකායන ප්‍රාර්ථනය නමුත් කුමන හෝ හේතුවක් නිසා බොහෝ විට වැඩිපුර ජීවිතේ මුණ ගැහෙන්නේ සතුට වෙනුවට අසතුට සැප වෙනුවට දුක සිනහව වෙනුවට හඳුල මෙතනදී ඒ තීරණයක් ගන්නට ඕනේ මොන හේතු නිසාද අපි හොයන දේ අපිට නොලැබෙන්නේ ඇයි අපි ඇයි අපි අපිට අවශ්‍ය දේ ලබා නොගන්නේ කල්යාණ මිත්‍රවරුනි බොහෝ විට අපට අහන්න ලැබෙන දෙයක් තමා මේ තමා ජීවිතයේ හැටි උපන් දුක් විඳින්න වෙනවා hina වුණොත් අඬන්න වෙනවා මේ තමා ජීවිතයේ ස්වභාවය ජීවිතය කියන්නේ දුකකට ජීවිතය කියන්නේ සඳුලකට ඉන් එහා දෙයක් හොයන්ටත් එපා ලැබෙන්නෙත් නෑ ලබා ගන්න එහෙම දෙයක් ඇත්තෙත් නෑ මෙහෙම සිතන තාක්කල් හමු වෙන්නේ දුකම තමා මුණ ගැහෙන්නේ කඳුලම තමා පළවෙනි සිද්ධාන්තය තමා දුක සාධාරණීකරණය කරගන්න එපා. ජීවිතේ සමානයි දුකට කියන සමීකරණය ඇත්තක් නෙවෙයි. ඒ කිසිම ඇත්තක් නෑ. එය යථාර්ථයක් වෙන්නේ රැවටුණු හිතකට පමණයි. රැවටුණු හිතකට ජීවිතය කියන්නේ දුකකට. රැවටුණු හිතකට ලෝකය කියන්නේ අපායකට. ඒ නිසා කෙනෙකු තමන්ගේ හිත රිදුනහම ඒ සිත් රිදීම සාමාන්‍යකරණය කරගන්නවා නම් මේ තමා ජීවිතය මේ තමා ලබා උපන් හැටි ජීවිතය කියන්නේ දුක් පොදියක් ජීවිතේ සමානයි දුකට කියා ඒ සිටිවිල්ලම උපදින්නේ අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් උපදින සිටිවිල්ලක් අපි අල්ලාගත්තොත් නවතින්නේ දුකෙන්ම තමා කඳුලෙන්ම තමා අසහනෙන්ම තමා පළවෙනි න්‍යාය સિદ્ધාන්තයේ තමා කෙනෙකුට අවශ්‍ය නම් කෙනෙකුට අවශ්‍ය නම් අසතුටින් තොරව ජීවත් වෙන්න. හඬන්නේ නැතුව ඉන්න. හිත රිදවා ගන්න නැතුව ඉන්න. එහෙමනම් පළවෙනිම සරලම කාරණය තමා මොන ආකාරයකින්වත් තමන්ගේ හිත රිදුණු විට එයට ස්වභාවය කියන්න යන්න එපා. මේ තමා හැටි කියන්න එපා. මේ තමයි මගේ හැටි. මේ තමයි මට ලැබුණු දේ, මගේ කරුමේ, මගේ උරුමේ. මේ තමා මම ගෙනාපු දේ. නැහැ. අපි කවුරුවත් දුක අරගෙන ආවේ නැහැ. අපි කවුරුවත් වේදනාව පොඩි බැඳගෙන ආවේ නැහැ. අපි කවුරුවත් රිදුණු හිතකින් නොවේ ආවේ. නිදහස් හිතකින්. එම නිසා දහම අපට කියනවා මෙන්න දහම දෙන පළවෙනි බෙහෙත. මේ සියලුම දුක් දුම්නස් ශෝක පරිදේව අසහන දිහා බලන්න ආගන්තුකයන් විදිහට මේවා අපේ හිතේ පදිංචිකරුවන් නොවේයි නේවා නොවේයි එතින් එහාට ගොස් මේ කිසිවක් ගෘහ මූලිකයන් නොවේයි ඔබේම ජීවිතේ නැමැති ගෘහයේ මූලිකයා බවට දුකපත් කරගන්න එපා වේදනාවපත් කරගන්න එපා වේදනාව ඇවිස්සයයි අසතුට ඇවිස්සයයි සියලුම අසහනයන් ඔබේ ජීවිතේ නැමැති ගෘහයට පැමිණ ඔබත් සමග මොහොතක් ගතකොට ඔබෙන් සමුගෙන යයි. දකින්න මේ හැම සිත්‍රිදීමක්ම හැම වේදනාවක්ම ආගන්තුකෙක් විදිහට අමුත්ෙක් විදිහට ඒ තමයි ඇත්ත අපි උපදිනකොට ඔය මොනම වේදනාවක්වත් තිබුණේ නැහැ. ඒ වගේම මෙතෙක්කල් ජීවිතේ වින්දනං අද්දුතුවනං සියදහස් වාරයක අසහනයන් ඒකක්වත් දැන්නේ ඒ හැම අසහනම ඇවිත් ගියා. ඒ හැම සිත්‍රිදීමක්ම ඇවිත් ගියා. ඇවිත් මොහතකට අපත් සමග ජීවත් වී නික්ම නොගිය මොනම වේදනාවක්වත් නැහැ. ඒ නිසා දකින්න සිත රිදෙන හැම විටම ඔන්න ආගන්තුකයෙක් ඇවිදින් මෙන්න අමුත්තෙක් ඇවිදින් මෙයා කොහේ ඉඳලා ආවද දන්නේ මීට කලින් හිටියේ නෑ ඒ වගේම කොහාට යයිද දන්නේත් නෑ. ආවේ කොයි සිටද යන්නේ කොතැනකටද වඩා වැදගත් වෙන්නේ මොහොතකට අපව දකින්නට පැමිණි ආගන්තුකේ සිද්දට මේ අසහනේ දිහා බලන්න. චිත්ත රිදීම දිහා බලන්න. කිසිවක් කරන්නට දඟලන්ට එපා මේ මොහොතේ. මේ තමයි පළවෙනි දෙහිත දහම නැමැති ඔසුව අපට දෙන පළවෙනි ප්‍රතිකාරය. මේ තමයි කිසිම දෙයකට දඟලන්ට එපා. ඒ සිත් වේදනාව දිහා බලන්ට තමන්ගේ ජීවිතය නැමැති ගෘහයට පැමිණි తాවකාලික අමුත්‍යක් විදිහට ජීවිතය කියන්නේ දුක නැමැති අමුත්තන්ත අම්බලමක්. මිස සදාකාලික නේවාසිකාගාරයක් නෙවෙයි. ජීවිතය කිසිම දෙයකට සදාකාලික නේවාසිකාගාරයක් වෙන්නේ නැහැ. සිත ශරීරය වගේ කිසිම ආහාරයක් ශරීරය සදාකාලිකවම තියාගන්නේ නැහැ. හරියට හුස්ම වගේ හුස්ම එනවා මොහොතකට අපත් සමග සිටිනවා මොහොතකින් අපහර මෙන්න මේ ලස්සන સિદ્ધාන්තය ලස්සන යථාර්ථය අපි හැම ප්‍රශ්නයකදීම මතක් කරගන්න පිළිගන්නවා. ඒ හැම ගැටලුවකදීම අපිට පුළුවන් නම් ඒ ගැටලුව දිහා බලන්න తాවකාලික අත්දැකීමක්. උහෙන්දෝ අපව මුණ ගැහෙන්නට පැමිණි අමුත්තෙක්. ඔය මොහොතක් දෙකක්, විනාඩියක් දෙකක්, පැයක් දෙකක්, සමහර විට දවස් කීපයක් ඉඳී. හැබැයි හදහතම නෙවෙයි, ආපහු යයි. කියලා යයි නැතිනම් නොකියයි. මේ අවබෝධය අපට උදව් වෙනවා ජීවිතය ප්‍රශ්නවල හිරවුණු ප්‍රශ්න පැල කරගත්ත ප්‍රශ්න පදිංචි කරගත්ත ප්‍රශ්න ලියාපදිංචි කරගත්ත අපායක් කර නොගෙන ජීවත් වෙන වේදනාවක් ඉදිරියේ ඒ වේදනාවට සුහදශීලී සිනහවකින් සංග්‍රහ කරන්න හරියට අමුත්‍යෙකුට පෙරෙන සංග්‍රහශීලී සිනහවක් වේ ආ යාළුවාවද හොඳයි ආපුක ඔබ ආවා වගේම යන බවක් මම දන්නවා මේ සුහද සීලී ආමන්ත්‍රණය පුළුවන් නම් කායික වේදනාවලට හොඳ බෙහෙතක්. ඒ වගේම මානසික ස්වභාවයන්ටත් හොඳ බෙහෙතක්. ඉතින් මේ අරුණලු වැඩසටහනේ දෙවෙනි ඇමතුම මෙයයි. කිසිම ප්‍රශ්නයක්, කිසිම වේදනාවක්, කිසිම ගැටලුවක්, කිසිම අසහනයක් නැතුව ඉන්න ඕනේ එහෙමමයි වෙන්න ඕනේ කියන ඒ අන්තිම කෙලවරේ ලබන අත්දැකීමම බලාපොරොත්තු වෙනවා වෙනුවට මොහොතින් මොහොත ලැබෙන එන යන මේ හැම දෙයක් දිහාම අපි ආගන්තුක මනසකින් බලමු අමුත්තන් විදිහට බලමු ඒ අයට විනහවකින් සංග්‍රහ කරමු తాවකාලික අත්දැකීමක් නැවත නැවත සිහිපත් කරගන්නේ හැම දිනාටම පිරුවන් සරණයි